මේ මෑතක මේ ජනමාධ්‍ය ඉතිහාසයේ මම දන්නේ ඔය අයට එහෙම තර්ජනය කරලා තියෙනවද කියලා. දැන් නංගන් කියලාම තර්ජනය කරන අහවල් අහවල් පුද්ගලයෝ අහවල් අහවල් ආයතන මේවා කතා කරන්න එපා කතා කරුවොත් මෙහෙමයි කියලා මේ ටොකුවන්නන්න කතා කරනවා. මේක මොහොම බරපතල තත්ත්වයක් මේ රටක් හැටියට ගත්තෙන් පස්සේ අපි දැක්ක මේ මෑත යුගයේ මාධ්‍ය හරහා ඕනෑ තරම් මේ ආණ්ඩු පෙරලන්න අවස්ථාව මාධ්‍ය හරහා ඉඩකඩ තිබ්බනේ. හැබැයි ඒක ජනමාධ්‍ය නිදහස නෙමේ මේ ජනතාව අනුමත කරන එකක් නෙමේ.